පටි සංචිත්තති ඒතං අන්තං ඒතං කනීතං යදිදං සක්ක සංඛාර සමතෝ සබ්බූපදීපටි නිද්දග්ගෝ සංභක්ඛයෝ යාවෝ නිබ්බානංති අයං උච්චතානන්ද විරාග සංඥාති Association and the Russian Society. රාජ්‍යතුන්ද ආරම්භණියුව ඉදින් දිගටම ඉතිපත පවත්වාගෙන ධර්ම දේශනා මාලාවේ අපි පසුගිය වාර කීපයකදීම පොදු මාත්‍රකාවෙන් ලබාගත්තේ ධර්ම දේශනා මාලාවේ මූලික මාත්‍රකාවෙන් ලබාගත්තේ ඊරිමානන්ද සූත්‍රය. මේ සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සංඥා වර්ග 10ක් සම්බන්ධ වෙන බව කවුරුත් සිද්ධ ලංකාවක් මේ ධර්ම දේශනාවේ එක එක සංඥාවක් අපි මේ කරගෙන යන භාවනා වැඩපිළිවෙලට උපදේශ පන්තියක් විදියට නැත්නම් අදහස් මතු කරගන්න පුළුවන් ප්‍රභාවයක් විදියට එකින් එක ඉදිරිපත් කර ගැනීමයි කරගෙන ආවේ අද අපි වගේ මේ අටවෙනි රටාවටයි මේ ගිරිමානන්ද සූත්‍රයේ ඉත්තෙන් තියාගන්න. අපි මේ වෙනකොට මුලින් තිබුණු මේ සංඥාවල් සාකච්ඡා කරමින් අද විරාග සංඥාවයි අද දවසේ මාතෘකාවකින් ඉත්තෙන් තියාගත්තේ ඒකත් අර සර්වඥන් වහන්සේ විසින් ආනන්ද ස්වාමීන් වහන්සේට මතක් කරන ස්වභාවය තමයි ආනන්ද සමා ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ධර්ම සංගායනා ඉදිරිපත් කරන්නේ. එතනදී සතමාචානන්ද විරාග සංඥා. ආනන්දේනි මේ විරාග සංඥාවනු කුමක්ද? නැත්නම් කොටකින් විරාග සංඥාවක් වේද? ඉතානන්ද බික්ඛු මේ ආසනයේ භික්ෂුව අරඤ්‍යගතෝ වා රුක්‍රමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා පිටෙක් සාකච්ඡා කරගෙන ආපු අනිත්‍ය සංඥා අනාත්ම සංඥා වගේ සංඥාවල් සිහිපත් කරනකොට මේ වාගේ විවරණයක් තමයි සර්වඥා දිවිලා කළේ අරණ්‍ය ගතව හෝ රුක් මුලකට ගියේ හෝ ශුන්‍යාකාරයකට ගියේ හෝ ඉති පරිසංචිත්තති මෙසේ නුවණින් කලකා බලයි මේ අනිත්‍ය භාවය මේ අනත් භාවය ඊගාර්ථින අසුභ ආදීනව දෙක අසුභේදී කය දෙක බලයි ආදීනවේදී නැවතත් මේ කයට ගලමන රෝග මේ විදියට බලයි ඊගාවට <clears throat> මේ විරාගයේ එතෙන්දි ඉතාමත්ම විවේක පරිසරයකට ගිහිල්ලා අනංගේ මේ මත්තට කරන්න තියෙන ආ වූ ආයානුපස්සනා භාවනාව එහෙම නැත්නම් මේ ආනාපාන සති භාවනාවට කලින් හිත සකස් කර ගැනීම සංඥා වශයෙන් හිත සකස් කර ගැනීමක් මෙතනදී කෙරේ මේ ආකාරයේ සකස් කිරීමකින් තොරව පෙරමග පිළිබඳව පෙර නිමිති මග නිමිති පිළිබඳ නොදැන ආනාපාන දිගේ කරගෙන යන්න ගියාම ඒ මාර්ගය බොහෝම දුෂ්කර මාර්ගයක් වෙනවා. කලකොඩලිකයිත මාර්ගයක් වෙනවා. ඒ කලින් මේ විදිහට ආනාපාන සතියේදී දැක ගන්න වෙන, මුණ දෙන්න වෙන දේවල් පිළිබඳව ඒ සංඥාවල් ඇති කර කියලා අහනවා නම් ඒ යෝගාවචරයට තමන්ගේ ප්‍රත්‍යක්ෂ වශයෙන් ලැබෙන අත්දැකීම්ද එහෙම නැත්නම් මේවා අනුමාන අත්දැකීම්ද ඉතිවිලි මාත්‍ර පමණද චින්තාමය පමණද ආදී වශයෙන් විසඳා ගන්න බැරි අවස්ථාවල් වල සාරවත්යන් වහන්සේ සාරවත්්‍ය සද්ධර්මය ඒ ශා วก සංඝයා දීපත් කරන්නත් නැත්නම් නිවැරදි මාර්ගයට නිවැරදි තීන්දුවට එළඹෙන්නත් මේ සංඥාවල් බොහෝම උදව් උපකාර වෙනවා. ඒක නිසා මෙවැනි භාවනාවකට යොමු වෙන්න කලින් මේ මූලික සංඥාවල් පිළිබඳව කල්ැතුව දැනුවත් කර ගැනීමක් වික්ෂුවකගේ යුතුයකමක් වශයෙන් වික්ෂුවක් දැනුවත් කිරීම සාස්තුන් වහන්සේගේ යුතුයකමක් වශයෙන් අපිට මේක අර්ථකථන කරන්න පුළුවන්. ඊමානන්ද සූත්‍රය වශයෙන් ගත්තොත් නම් සාමාන්‍ය ලෝකයා ලෙඩ දුස්කෝ කිරීම සඳහා භාවිතා කරන්නා වූ පිරිතක්. ඒ විදි බලාපොරොත්තු වෙන්නේ කායික සුවයක්. නමුත් මේ අපි ඉදිරිපත් කරගන්න හදන්නේ මේ සංසාර රෝගෙන් සාති ජරා ව්‍යාධි මරණ කියන සංසාර රෝගෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ යෝගාවචරයේ එහෙම නැත්නම් වික්ෂුවක් විසින් මේ විරාග සංඥාව දෙස බැලිය යුතු ආකාරක විරාග සංඥාව භාරගත යුතු ආකාරය ඒක සඳහා මේ මතක තියාගන්න තියෙන්නේ ආනාපාන සති වැනි කායානුපස්සන භාවනාවට කලින් මෙවැනි සංඥාවල් පිළිබඳව දැනගෙන ගිය කෙනාට පාර මග ලැබෙන දුෂ්කරතාවලදී සතුටින් නැත්නම් අභීතව නැත්නම් අදිෂ්ඨාන ශක්තිය චිත්ත ශක්තිය යොත්තර මුලදී මේ හැකියාව තියෙනවා. ඒ නිසා මේ රාග විරාග කියන මේ දෙක විරාගානුපස්සනම් භාවෙන්තෝ රාගං පජහති මෙතන කතා කරන්නේ විරාගානුපස්සනා නෙවෙයි විරාග සංඥාව. නමුත් මේ විරාග සංඥාව පිටට වර්තාගත්තට පස්සේ තමයි ඒ විරාග පිළිබඳව හිත් විරාගයේ නැමිච්ච හිත් යෝගාවචරණ පහළ වෙන්නේ. අන්නේ හිත් අනු අනු යන භාවනාවකට තමයි විරාගානුපස්සන අනුපස්සනා විදියට නැවත නැවතත් ඉදිරිපත් වෙන සෑම සංස්කාරයක්ම මේ විරාග කියන දැක්මින් අනුපස්සනාවෙන් බලන්නයි විරාගාම පස්සනාවෙන්. ඒ කියන්නේ මේ විරාග සංඥාවේ ජීවුණු අවස්ථාව ක්‍රියාවත් කරන අවස්ථාවක් තමයි විරාගානුපස්සනාව. ඒ විරාගානුපස්සනාව කරනකොට ලැබෙනා වූ ආනිසංසය තමයි රාගං පඨහ. ඉතින් අපි ඒක මෙතනද මේ විරාග සංඥාවත් විස්තර කර ගැනීමේදී ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි මේ විරාග සංඥාව විස්තර කරනකොට බොහෝම ළඟින් ඒක තියෙන බොහෝම සමාන ලක්ෂණ සහිතව බොහෝම ළඟින් යන සංසන්දනයට සංසන්දනය කිරීමෙන් කියුණු සිනු අධාත්මක කරගන්න උදව් වෙන තවත් අනුපස්සනාවක් තමයි මේ නිබ්බිදානුපස්සනාව. නිබ්බිදානුපස්සනාවයි විරාගානුපස්සනාවයි දෙක බොහෝම සමාන ලක්ෂණ පෙන්වනවා. අතර වෙනසක් තියෙනවා. නමුත් මේ විසම සමකම් හොයනකොට අපිට විරාගානුපස්සනාව අනිත්‍ය වලින් අපිලා වෙන් කරලා දැනගන්න උදව් කරනවා. ඒ නිබ්බිදාවෙන් නිබ්බිදානුපස්සනං භාවෙන්තෝ නන්දින් පජහති. විරාගානුපස්සනං භාවෙන්තෝ රාගං පජහති. එතකොට මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙක නන්දිය සහ රාගය. මේ ප්‍රතිපක්ෂ ධර්ම දෙක දුරු කිරීම සඳහා දරුවචන් වහන්සේ ඉදිරිපත් කරන අනුපස්සනා දෙක නිබ්බිදානුපස්සනාව විරාගානුපස්සනාව. ඒ සඳහා නිබ්බිදාව පිළිබඳ සංඥාවක් විරාගය පිළිබඳ සංඥාවක් ඊළඟ කලින් යෝගාවතට ඇක්කිරීමයි මේ ධර්ම දේශනාවකින් ධර්ම සාකච්ඡාවකින් බලාපොරොත්තු වෙන්නේ. නිසා අපිට සිද්ධ වෙනවා මේ සංඥාවකින් ගත්තත් විරාගය යෝග ජීවිතයකදී කී පොලකදී කොයි කොයි ස්ථානවල අපට වැදගත් වෙනවද හමු වෙනවද කැපී පෙනෙලා ඉස්ම කියලා තේරෙනවා. ඒක නිසා ඒවා පිළිබඳව විස්තර අටුවාව අපේනකොට මේ විරාගය පස්සාකාරයකට පෙළෙනවා. ඒ පස්සාකාරය රාගයේ පස්සාකාරයක්. ඒ රාගයේ පස්සාකාරයේ ඒ ඒ තැන්වලදී කැඩීම නිසා ඒ ඒ තැන්වලදී විරාග සංඥාව නැත්නම් විරාගයට නැමිච්ච හිත නැත්නම් විරාගානුපස්සනාව ක්‍රියාවක් කරන්න වෙනවා ක්‍රියාවක් වෙනවා යෝගාවචර දැනගන්න. සාමාන්‍ය අපි රාගය මුල් කරගත්ත නැත්නම් වෙන විදිහට කියනවා නම් සියලු දුක් සඳහා සමුදය ධර්මයේ වශයෙන් පෙන්වන මේ තෘෂ්ණාව සමාලාට රාගයට සමකලපෙනවා. ඒ නිසා රාගය සියලුම කෙලෙස් වලට පොදු නමක් විදිහට පෙන්වනවා. විතර වශයෙන් බලනකොට රාග දෝෂ මොහ වශයෙන් කැරෙනවා. අර කියපු විදිහට කුෂ්ණා රාග නන්දි ආදි වශයෙන් විවිධ අර්ථ ඡායා තියෙන. පොදුවේ ගන්නකොට මේ රාගය තමයි ප්‍රධානම ඇලෙන දේ. අන්නේ රාගය අපි දන්නවා නැත්නම් කෙලස් වශයෙන් ගන්නකොට විස්කම්බන කෙලෙස, අදංගක් කෙලෙස, සමුච්ඡේද විස්කම්බන පහන, සමුච්ඡේද පහන පදංගප්පහන සංකේතප්පහන අනුච්ඡේදප්පහන කියලා කෙලස් ප්‍රහාණ ක්‍රම තුනක් ඒක සාමාන්‍ය ධර්මයේ හැදිච්චත්ව දාන. ඔබ සමහර වෙලාවට ඊටත් වැඩිය ප්‍රතිපස්සම්බත් පහන නිස්සරණ පහන කියලා තව දෙකක් එකතු කරපාන කෙලස් ප්‍රහාණ ක්‍රම පහක් විස්තර කරනවා. සංසාරයේ අපි හදබැඳ තියෙන මේ කෙලස් ධර්ම එකම එක පහරකින් කපලා දානවා නෙවෙයි. ඒක ගන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක සිදු වෙනකොට සිදු වෙන්නේ අන්න ඔය විදිහට <clears throat> ස්කන්ධන ආදාංග ඒ වගේම සමුච්ඡේද පටිච්චසම්බ විස්තරණ ආදී වශයෙන් පස්ස ආකාරයක් මේ කැඩෙන ආකාර දෙලෙස් කිනිට එකින් දුර්වල කරන දුර්වල කරන බලවත් ආකාරයේ මේ කෙලෙස් ප්‍රහාණයක් නිර්වාණයක් නිබ්බාණයක් සාක්ෂාත් කර ගැනීමට සම්පූර්ණ මේ පද ටික පාවිච්චි කරනවා රාගය සහ විරාගය විතර කියන්නේ. ඒ නිසා විස්කම්බන විරාගය කියන එක ගත්තොත් මූලික වශයෙන්ම විරාගයේ රාගයේ ඔබා තැබීමෙන් මතු කර ගන්නා වූ විරාගයක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් කියනවා මේ සමත භාවනා වගේ ප්‍රථම ධානාදී ධාන කර්ම ලැබෙනකොට කාමච්ඡන්දාදී නීවරණ යටපත් කරනවා. ඒ යටපත් කිරීම සාවකාලික බව හැබෑව නමුත් එතනදී දැහැෙන දුරට සංසාරික වශයෙන් ආධ්‍යාත්මික ජීවිතයක් වශයෙන් විශාල ළඟාවීමක් ඒ පුද්ගලයාට ලැබෙනවා. මේකට කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක කියන විවේක තුنين මේක චිත්ත විවේකයේ වශයෙන් සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට විස්පම්බන වශයෙන් සංසාරේ පුරා මෙතුආකල් බලපාතන් ආපු මේ රාගය ඔබා දැමීම. දිහි නැති කර ගැනීම, කිරිවට්ටා ගැනීම, විරාගය මතු කර ගැනීම. එන්නේ ඒ වෙලාවට මතු වෙන විරාගයට කියනවා විස්කම්බන විරාගය. ඒක තාම සමත ප්‍රදේශයේ පවතින. නමුත් ඒක කොච්චරක් මේ මිනිස්යාට, මනුස්ස වර්ගයාට, මනුස්ස ප්‍රජාවට වෙනසක් හැබැයි වෙනසක් ඇති කරනවාද කියනවා නම් මෙන්න මේ විස්කම්බන ප්‍රවාහ විරාගය ඇති කරගත්ත සරුවච්චන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් ඇති වෙලා හිටපු ඇත්තෝ කියපු සෑම දෙයක්ම පොත්පත්වල ලියලා ඒ ආගම් බවට ධර්ම බවට ඊර්ෂ්‍ය මත විදිහට දරු බලන්න. ඒක ලබාගෙන දුන්නේ මේ විස්කම්බන මේ ප්‍රහාණය කරලා දෙනවා. නැත්නම් විස්කම්බන වශයෙන් විරාගී වෙලා තිබෙනවා. නැත්නම් අරණ්‍ය වාසීව ගත කරනවා. යක්න දෙන දෙකින් යැපෙනවා තපස්සර ජීවිත ගත කරනවා. ගත කරමින් ඒ සාමාන්‍ය කාම ලෝකේ සාමාන්‍ය මේ අඩදබර සහිත ලෝකයෙන් වෙන් වෙලා ඉතාමත්ම ගැඹුරු ආධ්‍යාත්මික ධර්ම ඇසුරු කරමින් එව්වා භාවිතා කරමින් ගත කරන නිසා ඉර්ෂින්නාන්සේලා විදියට මුනිවරු විදියට සාස්තුන් වහන්සේලා විදියට කියාපු කරපු දේවල් මිනිස්සු ආගම් ධර්ම කරගෙන ගත කරනවා. ඒ තරමට මේ යතු මේ නිතර දැවෙන රාගයෙන් වෙන්වීමෙන් විශාල චිත්ත විවේකයක් ලැබුවා. ඒ විවේකේ නිසා මිනිස්සු වැන්දා ගරුකලා ආධ්‍යාත්මික ආගමික ජීවිතයකට සම්මත කරගත්තා. මේ හරුවචන් වහන්සේකින් කුසල ගවේෂීව සිතාර්ථ තාපසයාණන් වහන්සේ වශයෙන් ඇවිදිනකොට උන්වහන්සේ ඉස්ලාම ආධ්‍යාත්මික කිම්මක් වගේ ඊගාව තමන්ගේ ළඟා විය යුතු තන වශයෙන් ප්‍රථමයෙන්ම බැලුවේ මේකමයි. ඒකයි ආලකාරාම උත්තකාරාම කුත්ත ආදී වශයෙන් එවකට මේ සදාංග වශයෙන් විස්කම්බන වශයෙන් රාගය දුරු කර නැත්නම් විස්කම්බන වශයෙන් කෙලෙස් ප්‍රහාණය කළා ප්‍රවාහාත්ම ප්‍රහාණය කරලා ලෝකේ තේක දුකන්නේ හිටපු ගුරු ළඟට තමයි ගියේ. ඒ ගුරු රාය සතුටු වුණා මේ අලුතෙන් ආපු තරුණයා ගෝසත් තරුණයා බොහෝම ඉක්මනට ඒ තමන් ළඟ තිබුණු ඒ රාගය විරාගය බවට පත් කරගත්තා. නමුත් මේ තරුණයාට ආනාපානයෙන් සතුටක් සන්තුෂ්තිය සම්පත්‍ති කරගත්තක් දන්නේ නැහැ. ඒයි ගුරු ආරාධනා කරද්දීම අනේ අපිත් එක්ක නතර වෙන්න අපිත් එක්ක මේ ශිෂ්‍යකෙන් හදාගෙන දෙකට ප්‍රදානක් මේ කරගෙන යන අපේ ස්ථානට උදව් කරන්න කියනකොට බොහෝම ස්තුතියි. ඔබතුමාට නමස්කාර ධර්මයේ දුන්නා. මම ධර්මයේ සාක්ෂාත් කරගත්ත නැත්නම් ඔබතුමා ධර්මයේ හඳුනාගත්තා. නමුත් මං වගේ කෙනෙකුට මේක තරන්නේ නැහැ. මගේ මගේ මේ කිං කුසල ගවේෂී ගමන මේ සඳහා දෙයක සඳහා නෙවෙයි කියලා බොහෝමත්ම නම්බුකාර විදිහට ඒ ගුරුන්ගේ තන ගුරුරුන් කියලා උගස්වා. ඒ කියන්නේ මේ විස්කම්බන ප්‍රවාහය මේ විරාගය ඒවකට තිබිලා තියෙනවා මේ විදිහට සම්‍යක් ආසන නොතිබුණාට සෑහෙන ගරුකටයුතු තත්ත්වවලක් තිබිලා තියෙනවා පොත්පත් වල සඳහන් වෙලා තියෙනවා ඒව අදපවා කොම ගැඹුරු ධර්මයි. ඒ දිනදා දැවෙන මේ ආර්ථික දේශපාලන සමාජික ප්‍රශ්න වලින් ඈත් වෙච්ච ලෝකේදියා බොහොම නිෂ්කලංක බැල්මකින් බලලා තුන් කාලේ දැකලා දේශනා කරපු රාශියක් තියෙනවා. ඒ ඔක්කොටම මේ පුළුවන් වෙන්නේ මේ විස්තම්බන වශයෙන් මේ විරාගය දුරු කිරීම තමයි. ඊට පස්සේ ඒ ඒ චිත්තක්ෂණයේ සදාංග වශයෙන් තත් අංග ඒ ඒ චිත්තක්ෂණයට අංග වශයෙන් පහළ වෙන්නා වූ විරාගයක් පහළ වෙන්න නම් ඒකට විපස්සනා භාවනාව කියනවා. ඒකට කියනවා කය විරාග කියලා කියනවා. ක්ෂණික විරාගය කියලා කියනවා. හරි ඉතලා කියආපු මේ විස්කම්බන විරාගයේදී ඒ නීවර ධර්ම යටපත් කරගෙන ඉන්න ආතාකල් ඒ රාගේ කරදරයක් නැහැ. නැත්නම් කාමච්ඡන්දේ කරදරයක් නැහැ. බොහෝ වේ අදිස්ථාන පූර්වක ඒක ඉන්න පුළුවන් ගැටයක් වෙනවා. ඒ තුල ඉඳීමේදී ඔය කිසිම ධර්ම අවබෝධයක් හෝ වෙන ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ නිත්‍ය ධම්ම සුඛ විහරණය වශයෙන් මේ ලෝකේ ලැබෙන දීතු දැමේ ලැබෙන සුඛ විහරණයක් කරන්නේ. ඒ නැතිතර පස්සේ අර කුලෝක ධර්ම දිහා පේන බොහෝම මේ විවෘත දර්ශනයක්. ඈතින් බලන දර්ශනයක්. ඊට වැඩිය වෙනසක් තියෙනවා මේ තදංග විරාගයේදී තදංග විරාගයේදී කුහුණුව යම් ආකාරයක ඒ නිසා මේ සාමාන්‍ය ලෝකේ ගත කරන ගමන් ඒ ඒ චිත්තක්ෂණයේ රාගයේ වෙනුවට විරාගය පහළ වෙනවා. ඒකට කියන එක කය විරාග නැත්නම් ක්ෂණික විරාගය. නමුත් ඒක කිසිසේත්ම ඊගාව චිත්තක්ෂණය පවතීදෝ නොපවතීදෝ කියලා සාක්ෂයක් නැහැ. තමන්ගේ ඒ ගතිපිරිස අනුව ආශ්‍රිත නැත්නම් අනුව ආහාර අනුව ඍතු අනුව කර්ම වේග අනුව චිත්ත වේග අනුව මොන චිත්තක්ෂණයක් ඊගාවේද කියන්නේ නමුත් මේ චිත්තක්ෂණේ තදංග වශයෙන් නම් පුණ්‍ය විරාගය ඇති ඒ தত্ত্বය කියන්නේ තියෙන සාමාන්‍ය විපස්සනා ඥාන වැඩෙනකොට සිදු වෙන தত্ত্বය. යම් ආකාරයකට යමන් තමන් අරමුණට මුහුණ දීලා ඉන්නවනම් ඒ අරමුණටම ආදර වෙලා මෙනෙහි කරමින් ඉන්නවනම් කවදාකවත් කරන රාගය පහළ වෙන්න බැහැ. අරමුණ විශේෂ හෝ අරමුණෙන් පිටව තියෙන බාහිර අරමුණ විශේෂ නමුත් ඕනම වෙලාවක එවැනි අරමුණකින් අසත්‍යමත් වීමෙන් සමාධිය කැඩීමෙන් තමන්ගේ මේ කියන මේ එකලස කැඩලා යනවා. නමුත් සුත්තර කරනත් ඊගාචිතක හදන්න පුළුවන් තත්ත්වකුත් තියෙනවා. අන්න ඒ වගේ දෙයකට අපි කියනවා තදංග විරාගය නැත්නම් සත් අංග ඒ ඒ චිත්තක්ෂණයට රාගය දුරු කරලා විරාග වශයෙන් පහල කරනවා. එතකොටත් විරාගානුපස්සනාවක් එතන සිද්ධ වෙනවා. ඒකට කියනවා මේ සාමාන්‍ය නොමේරු විදර්ශනා ඥාන වැඩෙන අවස්ථාවදීත් ආව සදංග වශයෙන් ඇති වෙනවා වූ විරාගී ඊගාවට මේක යම් දවසක මේ ඒ විදර්ශනා ඥාන ක්‍රමක්‍රමයෙන් પરම්පරාව මුදුපත් වෙලා සම්පූර්ණම කපාදාන චිත්තක්ෂණයට එනකොට සමුච්ඡේද වශයෙන් විරාගයට පත් වෙනකොට නැත්නම් රාග ප්‍රහාණය ඉති වෙනකොට ඒකට කියනවා මාර්ග චිත්තක්ෂණය කියලා. මාර්ග චිත්තක්ෂණයේදී මෙතෙක් වෙලා වැටි වැටි ගමන් කළ මාර්ගය නැත්නම් මෙතෙක් වෙලා අනිශ්චිතතාවයෙන් ගමන් කළ මාර්ගය නැතෙන්න පුළුවන් විදිහට ලියාගෙන ආවොදී ඉස්තිර තීන්තකින් නැවත ලියන්න වගේ සංකලන ලියාපු ඇඳපු දේ දැන් තීන්ත කරනවා වගේ ඒ වෙලාවේදී සමුච්ඡේද වශයෙන් මුලිනුක්තා දමන නැවත නොයනා තාලට කෙලස් කළවලා දාන විරාගයක් පානයකට කියන මාර්ග චිත්තක්ෂණය කියලා. ඊගාට තමයි ප්‍රතිපස්සති විරාග. පටිච්චසමුප්පාද විරාගය කියන්නේ ඇති වුණ මාර්ගයේ මත ඵල වශයෙන් සමවදින සමාපත්තික සමාපත්තිය. මාර්ග ඵල වශයෙන් ලැබෙන විරාගය. ඒ විදිහට සෝවාන් මාර්ගය සමුච්ඡේද ඵලයේ පටිච්චසමුප්පාද ඊළඟ නැවත සකදාගාමී මාර්ගයේ ඵලය අනාගාමී මාර්ග ඵලය අරියත් මාර්ගයේ ඵලය අවසානයේ නිබ්බාන නැත්නම් නිස්සරණ වශයෙන් ලැබෙන මේ විරාගය ලැබෙනවා ඒකට කියනවා නිවන කියලා. ඒ නිසා මේ විරාගය අපිට ආධ්‍යාත්මික ගමනදී ගමන කෙලවර කරන්න ඉස්සෙල්ලා අඩු ගන්න පස්කොලක දීලා හම්බ වෙනවා. වෙන විදිහට කියනවා මේ රාගය පස්කොලක කස් ආකාරයෙන් විශ්මුණු පහක් ඇඳගෙන අපි යන මේ පාරේ. මොකද ගන්න කොටිකට රාගය කියලා කියනවා. නමුත් ඒක එකනයි ඒ අවස්ථාවේ කරන කෘත්‍ය වෙනස්. ඒ නිසා අපට දැන් මේ විදර්ශනා භාවනාවට මුල් තැන දීලා කතා කරනකොට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ මේ සාදාංග වශයෙන් ඒකේ විදර්ශනා ඥානයට සාපේක්ෂව ඇති කරගන්නා වූ විරාගය පිළිබඳ කතා ඒ විරාගයෙත් වෙන විදිහකට මේ සාදාංග වශයෙන් ඇති කරගන්න විරාගයෙත් අපිට තියෙනවා ඒකේ ආරම්භයක් මනස කොටසක් අවසාන වෙන මේ සමුච්ඡේද වශයෙන්. ඇත්තටම මේ විපස්සනා ගැන අයියෙන් කතා කළාට විපස්සනාවේ ආරම්භය හැම වෙලාවෙම වික්‍රම්බනක් වෙලාගෙම තමයි සමතේ වෙනවා. ඒක සුද්ධ සමතේ වෙන්න පුළුවන් විපස්සනා සමතයක් වෙන්න පුළුවන්. සුද්ධ සමාධියක් වෙන්න පුළුවන් විපස්සනා සමාධියක් වෙන්න පුළුවන්. සමාධිය අත්‍යවශ්‍යයි. ඒක පිළිබඳව කිසිම වාදයක්වත් කිසිම නොපිළිගන්නා තත්ත්වයක්වත් කිසිම ආචාර්ය මතයක නෑ. අවශ්‍යයි. ඒ නිසා අරමුණකට හිත යොදනකොට යෝගාවචරය මුලින්ම දැනගන්නවා මෙතුවා කල්ලේ ආරමුණ අපි ආශ්‍රය කෙරුවේ රාග නිශ්චිතවයි. දැන් අපට අවශ්‍ය වෙනවා අරමුණ විරාග නිශ්චිතව. එන විදිහට විරාග සංඥාවෙන් යුක්තව අරමුණ දිහා බලන්න. මෙන්න මෙතනදී නන්දියෙන් යුක්තව බැලීම සහ රාගයෙන් යුක්තව බැලීම පිළිබඳව පුංචි විග්‍රහයක් කරන්න අපවත් දෙන්න ගුණාය ස්වාමීන් වහන්සේ සත්‍ය විසුද්ධි පොතේ ගැඹුරකට අඳ ගන්න යන ගැටියක් කියනවා නන්දිය විස්තර කරනවා ස්වාමීන් වහන්සේ ඒ පෙළහතුවවල් අනුව කලකලා සප්පීතික තෘෂ්ණාව ප්‍රීතිය සහිතව පහළ වෙන තෘෂ්ණාව එතකොට විරාගයේ නිප්පීතිකයි ඒ මේ ඒ වගේම නන්දිය ප්‍රීතික තෘෂ්ණාව විරාගය කියලා කියන්නේ ඊට වැඩිය ඒ ප්‍රීතියෙන් කලවම් වෙච්ච නැති තෘෂ්ණාවට. ඒක නිසා නන්දිය කියලා කියන්නේ సౌందర్యාත්මක හැඟීමකින් යම් කිසි දෙයකට ඇත්තා වූ මනාව භාවය. ඒ දේ ඇත්තා වූ සුන්දරකම හිතලා ඒකට බැඳෙනවා. එතකොට රාගයේදී තියෙන්නේ අයිති කරගන්නා අදහසෙන්. තමා සතු කරගන්නා අදහසෙන් ඇති කරගන්නා වූ බැඳීම. අපි අපේ මවට එහෙම නැත්නම් මේ මව බිමට සෞන්දර්යාත්මකව බැඳීමක් ඇති කරගන්න. ඒකදී අපි ඒක බොහොම මේ විරාගික තෘෂ්ණාවක් කියලා කියනවා. ඒක රාගයක් නෑ. හැබැයි නන්දියක් කියන. සෞන්දර්යාත්මක බැඳීමක් කියන. ඊට වැඩිය වෙනස් පුරුෂයෙක් ක්‍රියාවක් කරේ නැත්නම් තරුණියක් තරුණියක් කරේ තරුණියක් තරුණියක් කරේ විෂභාග කෙරෙන් ඇති කර ගන්නා වූ රාගයේදී තෘෂ්ණාවේදී අර సౌందర్యාත්මක ක්‍රමයකට තියෙන ඒක අල්ලපදා ගන්නට නැත්නම් ඒක අයිති කර ගැනීමේ අරිට වඩා මේ රීච ගතියකුත් තියෙනවා. ඒතකොට මේ රාග කියන එකේ තියෙන්නේ අර වගේ නන්දි ස්වරූපයක් නෙවෙයි ඊට වඩා ගැඹුරෙන් ආත්මාර්ථයේ තරකරන මේකම ගන්න ඕනේ ලං කර ගන්න ඕනේ දුක් කර ගන්න ඕනේ ඊළඟට අන්නාදීකට රාමුක ධානය වීචිය ගහලා තියාගෙන ඉන්න ඕනේ ආදි වශයෙන් ඒක අල්ලබදා ගන්න ගතියක් මේ රාගෙදී මේකර යම් අවස්ථාවක ඇත්තා වූ సౌందర్యාත්මක ආශාව කපල දානකොට ඇති වෙන හැඟීමද කියන නිබ්බිදාව නන්දිය ප්‍රහාණය කිරීමෙන් ඇතිවෙනා වූ චෛතසික තත්වය නිබ්බිදාව ඊට වැඩිය අයිති කර ගැනීමේ දැඩි ආසාව සහිත රාගය දුරු කිරීමෙන් ලැබෙන චෛතසික තත්ත්ව කියන විරාගය. ඒ නිසා නිබ්බිදා විරාග කියන වචන දෙක සමහර වෙලාවට බොහෝම ළඟ ළඟව පාවිච්චි කරනවා. ඒ මොකද මේ නික්කා මේ නිබ්බිදාවට ප්‍රතිපක්ෂ වෙත්තා වූ නන්දියත් විරාගයෙන් ප්‍රතිපක්ෂ වෙත්තා වූ රාග නන්දි රාග කියන දෙක සමානව සමානලාට ඒක. නමුත් මේ දෙකේ නන්දිය ලාභාලයි. නන්දිය බොළඳයි රාගේ ඊටදී වේදලා තියෙන්නේ අයිති කරගැනීමේ ආකාරය තියෙනවා. එතකොට විරාග සංඥාව කිව්වට පස්සේ නිබ්බිදාන පස්සනාවට පස්සුව පතුවේ යුතු අනුපස්සනාවක් විදිහට තමයි දෙන්නේ. ඉතින් ඇයි මේ විරාගානුපස්සනාවක් නැත්නම් විරාග සංඥාවක් ආනාපානීයට කලින් නැත්නම් කායानुපස්සනාවට කලින් මතක් කරන්න. මේක විශේෂ අදහසක් තියෙනවා. ඇයි එහෙම කරන්නේ? ප්‍රෝජනයක් කලකලයි එහෙම කරන්නේ. ඒ මොකද අපි මොනම ආරමුණක් හෝ ඉඳීම හැකලිය ආනාපානිය හෝ වෙනත් සංස්කාර කොටසකට හිත දැම්මොත් ඒ සංස්කාර කොටස යම් අවස්ථාවක ඒ යෝගාවචරයේ භාවනා මනසිකාරයේ ඉදිරියට ඉදිරිපත් වෙනවා. නැත්නම් අරමුණට මූණට මූණ දාලා කියයි කියලා කිව්වොත් අනිවාර්යයෙන්ම ඒ අරමුණේ එක පැතිකඩක් එක මූණවරක් ඒ හිත දකින්න. ඒ දකින්න හිත ඒ පැතිකඩ හැම වෙලාවෙම මේකම කියේ. එදත් මේකම හම්බුයි කියලා බලන්න හිටියට ඒ දකින්න අරමුණේ පැතිකඩවල වරින් වර වරින් වර මාරු වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා යෝගාවචරයට එක චිත්තක්ෂණයක අරමුණ ඉදිරිපත් කරගත්තට අරමුණ දැක්කා කියලා හිතන්න අමාරුයි. හිතන්න ඉඩක් දෙන්නේ නෑ. මොකද ඊගා චිත්තක්ෂණේ අරමුණ දකිනකොට ඊට වැඩිය වෙනස් පැතිකඩක් වෙනවා. එතකොට තමයි හරි දෙකයි වෙන්නේ නැත්නම් මොනවන් දෙකක් දැක්කයි කියලා බලනකොට නැතාව පැත්තක් බලනකොට එක්ක කලින් තිබුණ එකක් හෝ පිටකේ හාත්පසින් වෙනස් එකක් වෙනවා. මේ විදිහට කරගෙන කරගෙන යනකොට වැඩි වැඩියෙන් භාවනා කරන්න කරන්න යෝගාවචර සිද්ධ වෙනව වෙලාවට මේක නම් කවදාකවත් බලලා ඉවර කරන්න බැරි වෙයි. මේකේ පැතිකඩවල තේරම අල්ලගන්න බැරි වෙයි කියලා මන් දෝත්සාහය පවා වෙන්නේ ඉඳ කියනවා. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි ඇතුළතම අරමුණ ඇතුලේ වෙස් මාරු වෙනවා. පැතිකඩ මාරු වෙන ගමන් මූණවල වෙනස් වෙනවා. දෙක එහෙම එක දිගට බලනින්න බැරි වෙන විදිහට නීවරණයන්ගේ ඇතිවන බාධා. සත්‍ය, හිතවිලි, වේදනා, නානා ප්‍රදේවල වල කරදර කරනවා. ඒක නිසා අන්තිම යෝගාවචරය අල්ලාගත් දෙයක් නැහැ. ඉච්ඡිතයෙන් දැක්කා කියලා කියන දෙයක් නැහැ. මොකද අරමුණේ බලන බලන දේවලු පැතිකඩ වශයෙන් වෙනස් වෙනවා. ඒක මුලට මුල දාලා ඉඳක් බැරි වෙන විදිහට নানা ආකාර මූදායෙන් කියනම රැළ ගන්නවා වගේ විවිධ බාහිර අරමුණු විශේෂ පිළිවියක්. නමුත් මේ ප්‍රයත්නය මේ වාගේ ක්‍රමයකින් හැර අවබෝධ කරගන්න වෙන අභ්‍යාස ක්‍රමයක් මේ තේරවාදේ නෑ. දැනගෙන අරමුණ පෙරලෙනවා විවිධ විදි අරමුණ නිසා හිත පිට යාම නිසා අරමුණෙන් හිත පෙරලෙනවා. ඒක ස්වභාවිකයි. ඒක ඉවසන්න. ඉවසලා දිගින් දිගට බලන්න. බලනකොට ඇත්තටම මූල කර්මස්ථාන හිත ගියා. මූල කර්මස්ථානයේ විවිධාකාර පැතිකඩ තියෙනවා. මේ සෑම පැතිකඩක්ම දැක්ක ගත්තොත් ඔන්න ඒකපර තමයි අපිට කියන්න පුළුවන් මේ හිත විවිධ පැතිකඩවල් දක්ින්දි ඉවසන හිත විවිධ අරමුණු වලින් බාධා තියෙද්දි ඉවසන හිත නාම ධර්ම වශයෙන් ඔය වෙනකොට විවිධාකාරයෙන් අපිට කරදර කරලා කලපෑම් කරලා එයාගේ ගති ලක්ෂණ පෙන්වනවා අරමුණක් රූපාකාර වශයෙන් විවිධාකාර මොන මොන හැඩතල පෙන්වනවා ඊට අමතරව නීවරණ ධර්ම වල තියෙන පුළුවන් කාරකමක් පෙන්වනවා ඉතින් මේ තේරම දැකලා මේ තේරම සම්පූර්ණයෙන්ම දැක් ගන්න ඕනේ කියන විදිහට සාධර බලක් ඒ විතරක් නෙමෙයි අපි මේ වශයෙන් දැක් ගන්න ඕනේ කියන සාධර බලක් තමයි ওই නාම රූප පරිච්ඡේද ඥානයේ කියනකොට දැනෙන්නේ ඇඟේ. නැත්නම් අරුණ්‍යක දරයක් දැක්කට පමණි ඒ අරුණ්‍ය මේ මේ ලක්ෂණ මේ මේ ස්වභාවයි නාම කර්ම මේමයි රූප ධර්මමයි කියලා නොදන්නව නෙමෙයි. නමුත් ඒ පමණි ඒ නාම රූප පරිච්ඡේද ඥානය සම්පූර්ණ වෙන්නේ නැහැ. සම්පත්‍ති කරපත්තටපත් වෙන්නේ සම්තුප්ති කරපත්තටපත් වෙන්නේ නැහැ. මොකද ඒ යෝගාචරම දන්න නාස්තර කර්මවලට දානකොට නැවත ස්වරූපෙට එනවා. මෙන්න මේකට අප්‍රත්‍යතව අරමුණේ තියෙන ගුණත් ඈම පැතිකඩක්ම මූණවරක් මම දැක් ගන්න ඕනේ කියලා ලොකු ඉවසීමකින් තමයි යෝගාවචරයට පුළුවන් වෙන්නේ මේ අඩු ගානේ විපස්සනාවට පෙළඹුමක් වෙනවක් ලබා ගන්න මූල ඥානයේවත් නැත්නම් කල්පටි පෙළ පාමුල තියෙන රඳකට පහනකටවත් ගොඩ වෙන්න මේ තරම් ඉතින් අභාසක විවේකයේ බණකට ඇයි කියන්නේ? ඇයි ධර්ම සාකච්ඡාවේදී මතු කරන්නේ? ඇයි මේ විදිහට ගැඹුරකට පෙන්වන්නේ කියන්න හේතුවක් තියෙනවා. මොකද මේව නොතිබුණොත් ඒවා නැහැ වුණොත් සාකච්ඡා නොකළොත් යෝගාන්තර හැදන්න පුළුවන් මම පාපතරේ මම අභාවයේ මුද්දලේ මට සිහේතුක ප්‍රතිඥාවක් නැහැ. නිසා මට නම් බැරිවේ කවදාකවත් මේ අරමුණ අල්ලගන්න කියලා. අර මුලින් මුලින් ඇති වෙන දුෂ්කරතාංශා බොහෝ හිත කලකිරීමකට වැඩි. මෙන්න මේ හිත කලකිරෙන නැත්නම් හිත පසුබාන පස්සට යන ගතිය තමයි කෙලස් කියන්නේ. අන්නේකට සෝදානම් වෙලා යන්නයි බණ කියන්නේ. ධර්ම සාකච්ඡා කරන්නේ. අන්නේ බණ අහලා කෙලස් කපන්න කරන වැඩේට යෝගාවචර කරනවා. යෝගයට ආවචර වැඩේට දැසයියට. ඉති වැඩේට බහිනකොට තමන් කරන්නේ වාක් සංකීර්ණ වැඩක්. මුලින් මුලින් ලැබෙන සෑම වැරද්දක්ම පසුපස නිවැරදිකමට හේතු වෙනවා. මට මෙන්න මේ මං කියන වැඩේ අනේ මගේ තරුණ කාලේ ඉඳලා කරගන්න ලැබුණා හොඳයි. මට ලෙඩක් නැති වෙලාවේ කරගන්න ලැබුණා හොඳයි. මේ වගේ මට බාහිර සත්‍යකරුදට මේ වාදක නැති වෙලාවේ කරගන්න ලැබුණා හොඳයි කියලා. කවදා හෝ සංකාණයෙන් කොට මේකට කළ යුතු වැඩේ මම දැන් කරන්න ලැබුණා කියලා. වැඩේ සංකීර්ණභාවයේ ඇහෙනකොට උදාහරණයක් මෙන් වහන්සලා පවා මේක දුස්සයි කියලා කියනකොට හරි හැටියට කර්ම කාරණා දැනගන්න පුළුවන්. නීලවර්ණ බෙන්දු 10ක සංකේරම දැක්කට පස්සේ ඒ තේරමත් දැකලා හිත නොසලී ඉන්න පුළුවන් හිතේ තියෙනවා නාම ගතියක් කියලා හිතක් දැක්කට පස්සේ ඒ ආස්තාවදී තමයි වැඩිම කරදර කරන හිතවිලිය සාද්දය වේදනා ආදී වශයෙන් තමයි ඇති ප්‍රධාන බාධාවත් අඳුනාගත්තට පස්සේ අර කලින්ම ගත්ත ඥානයේ තව අර්ගලයක් සිදු වෙනවා මේ හිත මේ විදිහට දිගින් දිගටම දිගින් ප්‍රබාධා කරද්දී දිගට භාවනා කිරීමේ මේ නාම ධර්ම ස්වરૂපයත් අරමුණේ මේ විවිධාකාර පැතිකඩ චිත්තක්ෂණ චිත්තක්ෂණකට වෙනස් වෙන ධාතිය ඒ වගේම ඒ වැඩේ ඒ විදිහට මුණට මුණ දාලා කරන්න දෙන්නේ නැති වෙන විදිහට විවිධාකාර බාධක ධර්ම එන එක යම් කිසි හේතුවක් නිසා වෙන්නේ. ඒවා සිදුවෙන්නේ යම් කිසි න්‍යාය ධර්මයකට. ඒ න්‍යාය ධර්මයේ දකින්න නම් අර ඉස්සල්ලා විදියට අරමුණේ හැම රූපයක් දකින්න විශ්මුණක්ම දකින්න සංඥාවක් දකින්න බලාවෙන ඉවසක් ඉතින් මෙහි විතරන පුළුවන් ශක්තියක් තියෙනවා කියලා ඒක මම සමාදන් වෙන්න ඕනේ මම වීර්යය පතු කර ගන්න ඕනේ කියලා යෝගාවචරයේ හිතත් හැදෙන්න ඕන කොච්චර බාධකාවක් පුළු පුළුවන් වෙලාවට භාවනා කරනකොට තේරෙන්න පටන් ගන්නවා මේ මට විතරක් හොයාගෙන අපේ ඉන්නේ මේ විතර භාවනා කරනකොටත් ඔක තියෙනවා තුලින් කරනකොට ආරුවත් යන අන්තරක් තිබුණා. සෑම ආර්යයන් වහන්සේනමකටම තිබුණා. මට දැන් කරන්න තියෙන මේකට බය වෙලා පසුබාහන එක නෙවෙයි. මේ මතුවෙන මතුවෙන අරමුණේ ඒ සෑම රූප නාම ධර්මයක් දැක් ගන්නකොට ඒකට හේතුකාරවක් අපිට දැක් ගන්න පුළුවන් දැන් ගැඹුර අතුලාන්තය මේක කොහොමද ජාතකේ දැක ගන්න පුළුවන් කියලා බලනකොට ඒකත් පරිඥානෙට හිත වැටෙනවා. ඒක නාම රූප පරිච්ඡේ ඥාණයෙම ප්‍රකට අවස්ථාවක්. ගැඹුරක් අතුලාන්තයක් කියලා කියනවා. මෙන්න මේ දෙක දකිනකොට භාවනා වේගය උකස් කරනවා. අරමුණ විවිධ පැතිකඩ දකින්න කොච්චර පැතිකඩ දැක්කත් හිත නැවත නැවත අරමුණටම විහිදුවන විතක්ක දෝර නැගලා හිටිනවා. ඒ විතරක් නෙවෙයි දකින්න දකින්න අරමුණේ යුගල යුගල වශයෙන් පේනවා. මේ අරමුණට අරමුණට හේතු නාම ධර්මයක් නම් නාමයට නාමයට හේතු කරන්නේ නැහැ රූපේට රූපේට හේතු. ආදි වශයෙන් මෙනෙහි කිරීම වේග වැඩි වෙනවා යෝගාසන හොඳට අරමුණත් එක්ක පැහැෙන ගතිය තේරෙනවා. කොච්චර තේරුණත් තව කරන්න තියෙන බව දන්න. දිගින් දිගට දිගින් දිගට මේ විදිහට ක්‍රියාශක්ති වේග වැඩි වෙනකොට යෝගාවචරය ඕනෙම අරමුණක බාධක අරමුණක් හෝ වේවා මූල කර්මස්ථානේ හෝ වේවා නැත්නම් ඒ දේ මෙහි කරන හිතේ හෝ වේවා මුලමදාග කියන තුනම දැක ගන්න වේගය දෙනකොට අර නාම රූප විඥාන වේගයේ එක නම් සත්‍ය පරිඥාන වේගයේ දෙක නම් සම්ම සංඥාන වේගයේ තුනකට නැගෙනවා එතකොට මේ කෙලෙස් සහිත ලෝකේ නැත්නම් ලෞකික ඥානයක් වශයෙන් වුණත් නිවන් දකින්න සාතන් වහන්සේ නමක් මූලික වශයෙන් කළ යුතු වැඩ පිළිබඳව පළවෙනි මූලික දැක්ම යෝගාවචරයෙන් පටන් ගන්නවා. මේකට කියනවා මේ අවස්ථාවේදී අරමුණ පිළිබඳව යාන්තමට ඒවා කැටිති වශයෙන්ම තියේදී, ගොඩලි වශයෙන්ම තියේදී, කඳු වශයෙන්ම තියේදී ඒවා අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව යාන්තමට ලාවට පොළොඳ දානෙට වැටෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඒ වෙනකොටම හරියට පළවෙනි මාර්ග ඥානයේ පැත්තටපත් වුණා වගේ කියලා සුල්ලෝකාගන්න පැත්තේ කියන ඔය පත්‍ය පරිඥාන අවස්ථාව. හැබැයි මේ තක්වාම තක්වාම තාම යෝගාවතරේ ක්‍රියාත්මක වෙන්නේ මේ විස්කම්බන විරාගයේ පමණයි. සමතයක් තුළින් දකින්න පුළුවන් ප්‍රථම ධානයේදී ලබන්න පුළුවන් වගේ විස්තම්බල ප්‍රහාණී ප්‍රධාන කටයුතු ටික තමයි දීත් වෙන්නේ හදංග වැඩි. ඊගේ වෙලාවේදී රාගය දුරු කිරීම විපස්සනා වශයෙන් රාගය දුරු කිරීම තාම සිදු වෙන්න පටන් ගත්තේ නැහැ. සමත යෝගාවතරයේ කියනවාදී බුද්ධ ආගමේ ඉන්න සමත යෝගාවතර කරනවාගේ විස්තම්බනේ හොඳට හිත වෙනවා. නිසා නැගිටතර පස්සෙන් සෑහෙන වෙලාවක් යනකම් මම මේ දැක්කා ඒ තත්ත්වනම් බොහොම හොඳයි. ආයෙ හිතට කෙලස් නොවනවා නම් හොඳයි කියලා හැඟීම එනවා. මෙන්න මේ தත්ත්වය ඉක්මවලා උදේ අපේ ඥාන මට්ටමට ගියාට පස්සේ තමයි මෙන්න ඒ ඒ චිත්තක්ෂණයේ ස්කම්බන වශයෙන් නැත්තම් කන විරාගයේ වශයෙන් මුදේට සත්‍යව භාවනා ක්‍රියාත්මක වෙන බලන්න. ඒ මුල් හරියේදී සාම අර උපසන උපක්‍රියිත වශයෙන් නන්දි ආදී ධර්ම පරමාර්ථන බොහොම තදින් බලපවත්වනවා. ඒකත් කපාගෙන නැත්නම් විපස්සනා උපක්ෂේක කපාගෙන දැන් මට හරියට හොඳ රහත් වෙලා ආදි වගේ নানা විදියට තමන් පිළිබඳව අධි탁ෂීරයටපත් වෙනවා. ඒකට ඉතින් ගුරුවරයාට සිද්ධ වෙනවා ප්‍රමාණිය පෙන්වලා දෙන්න. ඒ තාම මූලික ස්වરૂපය දක්වා විතරයි මම වැඩේ කරන්න බැහැලත් නැහැ වැඩේ තාම සිද්ධ වෙන්න පටන් අරගෙනත් නැහැ. එය අල්ලතුව පේන කොටසක් පමණයි කියලා මේ යෝගාචර නැවත නැවතත් අරමුණෙන් හිත පිට යන්නේ නැති වෙන්නේ නැවත නැවත යොදවනකොට බලවත් උද්‍යප්පේනාමයට යනකොට තමයි ඔන්න ඒ කය විරාගය කියන නැත්නම් ක්ෂණික විරාගය බොහෝමත්ම තමන් විසින් උපයාගෙන ඒ චිත්තක්ෂණය තමන් බුද්ධ විඳිනවා විසක් විදර්ශනාවකින් පේන පටන් ගන්නවා. මේ වෙනකොට නම් අලුතෙන් යෝගාවචරය එළ වේලවා පිටිපස්ස එළ වේලවා අරමුණ අල්ලන්න දෙයක් නැහැ. අරමුණ එකයි අතර ආත්ම සමීපකමක් ඇති. භාවනා විසින්ම භාවනාව වේග කැවේ. යවල වෙනවා. යව කැවේ. ආනි අවස්ථාවට ගියාට පස්සේ යෝගාවචරය නිසින්ින්ද මේ භාවනාවට වැඩෙන්න ඉඩ දෙනවා නම් ඊට පස්සේ තමයි ඇතිවීම නැතිවීම දෙකට වඩා ඇතිවීම නැතිවීම දෙකට වඩා නැතිවීම බොහෝ ප්‍රකට වෙන්න පටන් ගන්නවා. ඒ අර අධිකම සමීපතාවයෙන් බලනකොට සිද්ධ වෙනදී. යෝගාවචරයට මේ වෙලාවේදී මේ අනිත්‍ය භාවය තේින්න පටන් ගන්නවා. ඉතින් මේ අනිත්‍ය භාව අනිත්‍ය සංඥාව අර ගිරිමානන්ද සූත්‍රය ඉස්ලාම ගන්න අනිත්‍ය සංඥාව නැතුව භාවනා කරපු කෙනෙක් නම් විනිවිදට කුමාර දකලා කළා මේ කායයට සැප දෙන්න ඕන ජීවිතය ගැන සැප දීමක් කියන නිත්‍ය සංඥාව උතුණු කලඳගත්ත මෝඩ රජෙක් නම් අර අනිත්‍ය සංඥාව මතින් බයටපත් වෙනවා. වේශකටපත් වෙනවා. තමන්ගේ පදනම දෙදරුවා වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉන්නේ ඒ නිසායි සර්වඥාණන්ගේ කල්ලාතුන් මේ පැත්තට එන්නේ ඉස්සෙල්ලා අරමුණේ මෙහෙම ලඟදෙඩම සමීප වෙලා බලනකොට සහලවන ගතියක් එනවා. ඒ වෙලාවට නිසගෙයින්ම භව ගති පුරුතෙන්න නිත්‍ය සංඥාව රස කරගන්න අර දෙක ඇරලා ඕ තමන්ගේ කය දිනන කියලා බලන්න. එහිතර පස්සේ මට ඊගා ගාහන වේල වරද ගන්න පුළුවන්ද කියලා කල්පනා කරනවා. ආයතර කම්මදාස ගමින්න පුළුවන් වේද ආදි වශයෙන් ඔන්න නිත්‍ය සංඥා ඇති කරගන්න හදන නිසා සරුවචන් වහන්සේ මතක් කරලා දෙනවා මේ වෙලාවට කිට්ටු කරගන්න කල්ලාතුම අනිත්‍ය සංඥාව සංඥා මාර්ගයෙන් හෝ බණහලව ධර්ම සාකච්ඡා මාර්ගයෙන් හෝ පිටට වන්දලා කිව්වොත් මේ යෝගාවචරයට මේ ජීවිතේ නිවන් දකින්න තරම් තින් කියනවනම් කල්පනා වෙයි මේ අරමුණ අද මෙච්චර ලං වෙලා තියෙන්නේ බලපුණිය. විපස්සනා කරගෙන ඉන්න. මෙතෙක් කල අරමුණ නම් මෙහෙමයි තිබුණේ. නමුත් මම මේක දිහා මෙහෙම නෙවෙයි බැලුවේ විපස්සනාෙන් නෙවෙයි බැලුවේ. මතු පිටින් බලනකොට නම් ඒ කියන තරම් කලබල ගතියක් අනිත් ගතියක් නැහැ. දවසේ වැඩ කරගෙන යන්න පුළුවන්. නමුත් ඉතාලම සමීප වෙලා අනිත්‍ය මතුවෙන තාට වංගේ විතරක් දකින්න තාට යනකොට යෝගාවචරය අනිත්‍ය සංඥාවෙන් පෝෂණය වෙලා තිබුණ නැත්නම් ඉතින් කාලයක් මෙතින් කලබල කරනවා. අරමුණ නැතිුණයි කියන අරමුණේ සටහන් ආකාර නැහැ කියන බැලුවට මොකක් තේින්නේ නැහැ කියලා කියන කොච්චර වෙලා ඉඳගෙන හිටියත් දන්නේ නැහැ කියන මගේ හිත තියෙන උදරයේද නාසිකාග්‍රේ විල මට තේරෙන්නේ නැහැ කියලා කියන ඉතින් নানা ප්‍රවිධිකට අර එන්න නැහැ. අනිත්‍ය සංඥාව ප්‍රතික්ෂේප කරන තරමට නිත්‍ය සංඥාව කොළමලකම ක්‍රියාත්මක වෙන එක නතර කිරීමේ අදහස නිසා තමයි සර්වඥාන්දේ කල්ලාතු අනිත්‍ය සංඥාව පෙන්නන්නේ. මෙන්න මේ විදිහට භංග ඥානියේ එන බව දැනගෙන මේක භාවනා වැඩගත්ම අවස්ථාවක් විපස්සනා හොඳ මුල් ගැස ගැනීමක් කියලා. යම් කෙනෙකුට පෙර පිනානු අනිත්‍ය සංඥා මතුණා නම් මේ අනිත්‍ය සංඥාව අපේ කලින් කියාපු මේ පිටාවට දොරයි. අරමුණ කෙරෙහි තිබුණා යම් සිලිලාරයක් අරමුණ කෙරෙහි තිබුණා යම් సౌందర్యාත්මකව සප්‍රීතික සුෂ්ණාවක් නිබ්බිදාවේදී ඒක දානක සුන්දර කිසි කෙනෙකුට වැරදි නැති පුදුමාකාර ජීවිත රටාවක් තමයි හැම කෙනෙකුගේ හීන ලෝකේ තියෙන්නේ. මොකද තේරෙම බුදු సౌందర్యාත්මක අදහසක් විතරයි. නිකන් සිලිලාරයක් විතරයි, සමන ලෝකයක් විතරයි, වෛවර්ණ ලෝකයක් විතරයි. හීනයක් පමණයි, කිය කුසලක් පමණයි. ඒකේ යථාර්ථයක් තියෙනවා කිය යම් කිසි කෙනෙකුට ඒ නිබ්බිදාව ඇති කරගන්න පුළුවන් නම් ඒකට අවශ්‍ය කරන මූලික කර්ම තමයි අර අරඤ්‍යගතෝවා, රුක්මූලගතෝවා, ශුන්‍යාකාරගතෝවා කියන්නේ. එහෙම නැත්නම් අපි ඉන්නේ ගමේ නම්, අපි ඉන්නේ ගෙදර නම්, අපි ඉන්නේ නගරේ නම් සියලු ලෝකයාට පේන්නේ මේ යෝගාවචරයට මොකද්ද මානසික රෝගයක් ඇවිල්ලා තියෙනවා, දෙයක් ඇවිල්ලා තියෙනවා. කිසිම දෙයක රසයක් දකින්න බෑ එක්කෝ තරහක්. එහෙම නැත්නම් මානසික අසහනයක් කියලා අනිත් හේරම ඉතින් මේ නිබ්බිදානුපස්සනාව කියන එක අහලා කරන ති යෝගාවචරයකට නම් පිස්සු ඇද්දල. ඒ කියන්නේ දින්ගෙන කියන්නේ පිස්සු ඇද්දල. ආනෝ ඉතින් ඒකයි කියන්නේ යෝගාවචරයට අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුන්‍යාකාරගතෝවා, ඉති පරිසංචිත. මෙන්න මේ විදිහට කල්පනා පවත්වා. මෙන්න මේ විදිහට අරමුණේ යත්තා වූ සංජාරයාත්මක පැත්ත මත ඇතිවෙන මේ නිබ්බිදාව ඒ වන්දාවේ පැත්ත පිළිබඳ ප්‍රහාණි නැති වෙන නිබ්බිදාව පන්න ගැනීම නැත්නම් ඒ කඩේම ඉවත් කර ගැනීම යෝග ජීවිතේ ඉතාමත් වැදගත් බොහෝ දෙනෙක් මේකට තනියම කල්පනා කරනවා තනියම ප්‍රතිකර්ම හොයන ඒ සෑම දෙයකින්ම දැන හෝ නොදැන අර නන්දියටම තමයි උදව්පකාර කරන්නේ. නිසා එපා වීමි තානත්ම තදිනේ. නිසා සර්වඥාට කල්ලාතුව පෙන්ලා දීලා තිනවා මෙන්න මේ වෙලාවට මෙන්න මෙහෙම යකෙක් එනවා. එතකොට මෙන්න මේ අඟුරු කෑල්ල දීපන්. මේක සුරංගන කතාවල තියෙන්නේ. ඒ නැත්තම් මේ දේ මතුරපන්. ආදි වශයෙන් කල්ලාතුවම ගමනක් යන පිටත් වෙනකොට මේ අద్భుත වස්තු ලබා දෙන ගතියක් ඔය සුරංගන කතාව තුන අන්න ඒ වගේ අద్భుත වස්තුවක් තමයි ඊගාට මෙන්න මේ විරාගය. ඒ නිබ්බිදාව නැතිවට විනන්දිය ඒ වෙලාවේදී සම්පූර්ණ රාගය සම්පූර්ණ තෘෂ්ණාව නියෝජනය කරනවා. එතකොට පළවෙනිම තියෙන සිවිය තමයි මේ సౌందర్యාත්මකව ඇති වෙන තෘෂ්ණාව. නැත්නම් සප්පීතික තෘෂ්ණාව ඒක දුරු කර ගැනීම ඉතාමත් අමාරුයි. මොකද අපි ඇත්තටම සම්පූර්ණ මනෝලෝකික ජීවත් වෙන જાතියක්. මේ මනෝලෝකේ සම්පූර්ණම ඇදලා තියෙන උන්නේ සීලාරේ තමයි. ඒ సౌందර්යය තමයි. ඒ නිසා දර්ශන විද්‍යාවේදී පෙන්ලා දෙලා කියනවා. මේ මිනිස්යාගේ ඉපැත්මක් සිදු වෙන්නේ අපි දන්න විදිහට මෞකසින් එළියට ඒක කායික ඉපැත්මක් විදිහට පෙන්වනවා. ඊට පස්සේ මිනිස්යා වරුදු 50 පණිනකොට ආධ්‍යාත්මික ඉපැත්මක් සිදු වෙනවා. අන්නේ ආධ්‍යාත්මික ඉපැත්මෙදී ඉස්තරලාම ඒ මිනිස්යා ඒ වෙනකොට අතහැරලා ඕ නැත්නම් අතහැරෙන්නේ මෙන්න මේ సౌందర్యාත්මකව ඇති කරගත්ත ලෝකයේ පිළිගෙන දැරගත්ත සීලාරේ මායාව. සීලේ. ඒක අයින් කරුවට පස්සේ පමණමයි ඒ බුද්ධලයට මේ පරිවර්ධි කියන මෙන්න මේ සීලයේ කියන එහෙම ආචාර ධර්ම කියන පැත්තට විරුද්ධ වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් යම් ප්‍රදේශයක් විසෙයි මේ නන්දිය ඇති කරගෙන කියනවනම් ඒ නන්දියෙන් මෝහා කරන තාක්කල් මායා කරන තාක්කල් ඒ ගත්ත ප්‍රදේශය තුල හරි වැරදි දැකීමේ ඇහැ ඔහුට අන්දයි. ඒක නිසා රාගය අන්දයි කියලා කියනවා. ඒ නිසා මේ නන්දියට මේ රාගයට අරුවචනාන්දේ නානා ප්‍ර නම් වලින් පෙන්නනවා රාගය විතර පෙන්නකොට මේ අචක්කු කරන අඥාන කරන නිබ්බාන පට්ඨං සංවත්තනික කියන්නේ ඇහැ අන්ධ කරන ඥානෙ නැති කරන නිවනින් කපා හරින ස්වරූපයක් මේක කියන්නේ. ඒක ඇත්තටම ඔය කියන ධර්මයේදී හොඳටම ක්‍රියාත්මක වෙන්නේ කුෂ්ණාව රාගයට තරමින් රාගයේ එක විශ්මුණක් වෙන නන්දිය තමයි. ඉතින් මේකේ තමන් ආසාවෙන් ගත්ත කොටහ ගැන කවුරුත් අත කියනවට විචනය කරන කතා කරන කැමති. නමුත් ਉਹ දන්නේ නැහැ. මේක ඉතාමත්ම මේ සෞන්දර්යය පැත්තකින් ගියේ ඇලීමක් පැලීමක් මේක ගලවලා දාන්න පුළුවන් නම් ඒ පුද්ගලයා යොකු කල්පනාවාකට දාර්ශනික පැත්තේ කියනකට මතුවෙන. ඒකවල තමයි උට ලෝකේ දිහා පොදුවේ කාටත් ගැලපෙන කාට සදාචාරය. හොඳක් නරකක්. ආචාර ධර්ම පද්ධතියක් පිළිගන්න පුළුවන්. උදේදෙනෙක් කැමති නැහැ ඒ තමන් సౌందర్యාත්මකෝ බුද්ධ විදිනේ හසුරුවන කොටස කාටෙනි පීඩනය කරනවා. ඒ නිසා ඒක දුර සමීප කරන්න බැරි දෙයක් වාටපත් වෙනවා. අපි මේ නෑදෑකෙක් අතහැරියයි කියලා කියන්නේ. වස්තු අතහැරියයි කියලා කියන්නේ. අරණ්‍යකට ආවයි කියලා කියන්නේ. රස්මුලක් ආශ්‍රය කරනවා කියලා කියන්නේ. ශූන්‍යාකාර රස්ය. ගත වෙනවා කියලා කියන්නේ කවුරු වෙවිලා අපේ අන්නේ සිලිලාරේ సౌందర్యාත්මක පැත්ත අගය කරන දන පෙන්නලා ඒක ගැළපෙන්නේ නෑ මහණෙකුට. ඒක ගැළපෙන්නේ නෑ යෝගාවචර කියලා පෙන්නකොට අපිට මේ තියෙන අඩු ගානේ ඒක පිළිගන්න ගතියක් මිනිස් පිටාව පිළිබඳව ගැඹුරින් බලන ගතියක්. මොකද මේ ධර්මයේ පුදුලා කිව්වත් නැත්නම් ඒ අචක්කු කරනවා. ආවරණය කරන ධර්මයක් පාඩපත් වෙනවා. ප්‍රඥාව දුර්වල කරනවා. නිවන මකාලනවා. ඊගාවට මේ සිත දුක පීඩා ගෙනෙනවා. මේ හැබැයි කලවණ එක තමන්ගේ අතේ ඇටයක් කලවනවා. තමන්ගේ අතින් අනිත් ඇටයක් කලවනවා වගේ බොහෝම අමාරු ඒ තරම්ම සාදර බවක් එන්න පුදේක හිස් බව කුස් බව පේන්න පටන් ගන්නවා. මේකේ වැටීම දෙන්නේ මේ නැත්නම් මේක අවබෝධ කිරීම දෙන්නේ තමන්ම පරාජය වීමක් නැත්නම් වැටීමක් කියන්නේ. මොකද මේක තම බොළඳ පහත්න පන්තියේ ආධ්‍යාත්මික නැගීමක් මේ කතා කරන්නේ. ඒ කියන්නේ නිබ්බිදාව නැතර කරගන්න. නිබ්බිදාව නැතර කරාට රාගය ඉතුරුලා තියෙනවා. ඒ කියන්නේ නන්දිය ඇදුණා නන්දිය කියන සිවිය ගලවලා ගියාට ඒ කියන්නේ රාගය තියෙනවා. එතකොට නිබ්බිදාන පස්සනාවෙන් බෑ විරාගාන පස්සනාවෙන් ඕනේ ඒ தත්ත්වය තේරුම් ගන්න. ඒ නිසා මේ සංඥාණයෙන් පස්සේ නිවිදානුපස්සනාවට එනකොට අපි අපි පිළිබඳව සීලාරයෙන් බලව පැටි අපි ඉදිරි පිට නැහැ. මිලාන වෙලා ගිය වෙලා වියකිලා යනකොට තුමාකාර ආත්ම සංවේගයක් ඇති වෙනවා. දරා ගන්න බැරි තත්යකටපත් වෙනවා. ඒක සමහර විටක ද්වේෂ පදනම් වුණොත් ලෝකෙටම සාප කරනවා. භාවනා ක්‍රමයේද ගුරුවරයාද ස්ථානයේද ආහාරද යුක්තද අනිකුත් යෝගාවචරයේද ලෝක ඉස්සරහට යන්න යන්න යන්න මෙන්න මේ විවේකේ මෙන්න මේ හම්බෙලා තියෙන ඉඩපාඩුව පුළුවන් තරම් වැඩි කරන විදිහේ කාලසටහනක් හදාගන්න වෙනවයි කිය. අර කලබලකාරී මේ ඡන්දපරස ගති වලින් හිමීට හිමීට හිමීට සාන්ත වෙන්න පටන් ගන්නකොට ඒ බුද්ධලයට තේරෙන කීමක් තියෙනවා මේ ශිෂ්‍යයා. ඒකට මේ විදිහට අවංකව භාවනා කරන හොඳට කාලසටහන කරන කටයුතු කරන කෙනෙක් නමුත් මේ ප්‍රතිඵල වැඩිකම නිසා මේ ප්‍රතිඵල දිහා නිසි සංඥාවෙන් බලා ගන්න බැරි නිසා ඔහු ගුරුවරයා බවසක් කරනවා තමන්ගේ භාවනා ගැන බවසක් කරනවා ඒ පැත්තට එනකොට තාමත් ආරක්ෂාව කරගන්නවා. ඒ ආරක්ෂාව කරසා දීම තමයි නිබ්බිදානුපස්සනාව කියන්නේ. නමුත් ඒ විවිධාන ප්‍රශ්නාව එක සැරයක් යට කරාට හරියන්නේ නැහැ. නැවත නැවත මතුවෙන. දැන් මතුවෙන මතුවෙන වෙලාවෙදි තමයි නීරසකම මතුවුණා, කම්මැලිකම මතුවුණා, එපා වීම මතුවුණා, බය මතුවුණා, රටකජකදී මතුවුණා ආදි වශයෙන් මෙනෙහි කරන්ද මේ විශේෂ ඥානයක් තමයි මොකද ඒවත් එපා කරවන්න තමයි ඥානෙ මේ නිබ්බිදා මතුවේ. ඒ නිසා නිබ්බිදා කියන දුර කතා කරන්නේ. ඒ කතා කරන්න මේ අපි සෞන්දර්යාත්මකව කරන මේ ලෝකේ කතා කරනවා නම් නිරෝධාංශ කියන්නේ මේ යම් යම් දේවල් එක්ක මේ හොරතලේ ඉංග්‍රීසි කියන්නේ ලෝකේ කියන භයානකම දැකලා හරි අහිංසක දෙයක් විදිහට පේන්නේ. මම කාටවත් අහිංසක කරන්නේ නම් බලන්නේ ලෝකේ තියෙන දුන්දර පැත්ත පමණනේ. ඒ තමයි අහිංසකයිනේ. මේක හරි සාමාන්‍ය ජීවිතයක්නේ. වයි වර්ණයයි මේක මොකද්ද වැරද්ද කියලා තමයි පටන් ගන්න. නමුත් මේකෙන් මේ නිබ්බිදාව මතුවෙනකොට අපි ඒකාන්ත නිච්චනතාවට අපි ඒකාන්තයෙන්ම සුඛ සංඥාවට අද බඳිනවා ප්‍රාණ ප්‍රීතිට ආත්ම සංඥාවට. ඒක ආධ්‍යාත්ම ගැන කතා කරනකොට අතිශය ඉස්සර වෙන සීලහරි නෙවෙයි, උරදලිය නෙවෙයි, සෞන්දර්යය නෙවෙයි. ඒ ජීවිත ගතිය තාම උරදලේ සෞන්දර්යය සීලාවේ බලනවා නම් ඒ බුද්ධයාට අරඤ්‍යගතෝ කියනක නොත්කකින් මතකන් කියනවා. දුක්ඛ මූලගත කියනකොට ශුන්‍යාකාරගත වෙනකොට නොත්කකින් මතකන් කියනවා. ඒකයි යෝගාවචරයේ බුදුජානක මතක් කරන්නේ. මේ විරාග සංඥාවට යනකොට සංඥාගතවා නුඤ්ඤාගතවා නැත්නම් අරඤ්‍යගතවා ඉති පරිසංසික. ඒකං සංතං ඒකං පණීතං එක්කං සබ්බ සංකාරණතෝ සබ්බෝකලි පදිනීසංගෝ සංඥාක්ඛෝ විරාගෝ නිරෝධෝ. අර නිබ්බිදාවේ ඉවරට ගියත් ඒ බුද්ධයාට තේරෙන්න වෙනවා ඒ අනිකාරික වර්ධනය කරනවා කියන ඉබේ වෙනවයි කියලා බටහිර දර්ශන විද්‍යාව හිතන සර්වඥාන්සේ කියනවා ඥාන දර්ශකයෙන් අවුරුදු 50ක් යනවා කියලා. අනේ ඉතින් යනකොට නම් මේ පිළිආරේ කලාකාරෝ කියන කට්ටියට හරිමම අනිත් කට්ටිය සාමාන්‍යයෙන් මෙතින් නැට්ටපරි වෙලා වැටෙනවා වගේ වැටෙන වෙලාවක් වෙනවා. එහෙම වුණත් ආන රාග විරාග දෙක අතර ප්‍රශ්න තියෙනවා. එතකොට කල්පනා කරන්න පුළුවන් මේ බුදු සීලාරේ මේ පත්‍ර යවුනේ වැරදිච්චා වූ සීලාරේ අතහැර ගැනීම නිසා අපි යම් ආකාරයකට ලෝකේ හොඳ නරක දෙක දැක්කද සීලය දැක්කද සදාචාරය දැක්කද ඒක මෝඩ ඒක අන්තිවැඩිය හොඳයි ඉතින් මේ මේ විලා ගත්ත සදාචාරාත්මකව ගත්ත මේ තුල අනිත්‍ය සංඥාව සුත සංඥාව සුත සංඥාව ආත් සංඥාව කියන යම් ආකාරකින් මට පුළුවන් වුණා නම් මේ නන්දිය ප්‍රහාණය කළා වගේ නැත්නම් මේ සීලාදී කුරකලේ ප්‍රහාණය කළා වගේ රාගයක් ප්‍රහාණය කරන්ට අන්න ඒ தත්ත්වේ ඒකන් සංසාරේ ඕන සංසාරේ ඒකන් පනීතං නන්දිය ප්‍රහාණය කරලා බැදී මේක ප්‍රනීතං යදිදං යන්නේ සබ්බ සංඛාර සමතෝ සියලු සංස්කාරයන් හේ මේ අනිංග දේවල් වලට තමංගේ දේවල් වලට ඇඟිලි ගන්න චේතනාපූර්වකව ප්‍රයෝගපූර්වකව කිපෙන සුළු ගතියේ නැත්නම් ප්‍රයත්න කරන සුළු ගතියේ දේවල් වලට ඇඟිලි ගන්න ගතිය සම්පූර්ණ සංකීර්ණීමක් ඇති වෙනවා. සබ්බ සංකාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ. සියලු අංශය කෙලෙස් සර්ව සම්පූර්ණ ගෙවා දැමීමක් වුණොත් සබ්බූපදී පටිනිස්සග්ගෝ සංහක්කයෝ. එතකොට අර වස්තු කෙරෙහි යත්තා වූ సౌందර්යය හරදැමීම පමණක් විතරක් නෙවෙයි, ඒ වස්තු කෙරෙහි යත්තා වූ සම්පූර්ණ රාගය දුරු කරනකොට සංහක්කය කියනවා. විරාගය. ඒක නිකන් විරංජනේ වෙලාට. මම මුල පොසටෙක්ම වෙන්න ඕන කියප එක මධ්‍යම පන්ති වුණා තමයි. අන්තිම තුනට මම ජීවන බින්ද පාද දේනාසෙන් ගියක් කරගෙන ඇති. ප්‍රයෝජනේ කරකලා ඒ නතර වෙනවා. ආන්නේ විදියට සෑම දෙයක් පිළිබඳව අර තිබුණු සිල්ලාර ගති විරංජනේ වෙලා යනකොට තිබ්බා. ඉන්සාර නිත්‍යතාව පහල කරත් එම විරාග සංඥාවෙන් විරාග විරාගානුපස්සනාවෙන් කල යුතුවට තාම සම්පූර්ණ නැති නිසා යෝගාවචන මෙතෙන්දී නිබ්බිදානුපස්සනාවට පස්සේ විරාගානුපස්සනාව ගැන සර්වඥාන්සේ කල්ලාතුනක් කරනවා ඒතං සංසං ඒතං සංේතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදී පරිණිසතෝ සංක්ඛේ විරාගෝ නිරෝධ මේ සාන්තය මේ ප්‍රණීතය ඒ කියන්නේ සියලු සංස්කාරයන්ගේ සංසිඳීම සංස්කාර නැත්නම් සිලිලාරය විතරක් නෙවෙයි කුරුතලේ විතරක් නෙවෙයි సౌందర్ය පැත්ත විතරක් නෙමෙයි. ඒකෙන් මට මෙච්චර නිර්මකක් ආවන සියලු සංස්කාරයන්ගේ සංසිනීමක් වෙනවා නම් සියලු උපදීන්ගේ සංසිනීමක් වෙනවා නම් සංනාවේ ඡේදීමක් වෙනවා නම් සංනා වස්තු වල විරාගයක් තිබෙනවා නම් නිවනක් තියෙනවා නම් ඒකයි යන්නවා කියන සංස්කෘතික ඉන්දයින් කොහොමද උනත් පිළිගන්න සිද්ධ වෙනවා මේ කතා කරන්නේ ගැඹුරක් කියලා. නමුත් ඒ යෝගාවතර ඊට කල්ැතුවම පුරුද්දට සම්ප්‍රදායට දීලක පිටව. ඊට කල්ැතුවම අරමුණට මූණට මූණ දාලා හොඳට හිත පුරුදු කරලා. ඒ කියන්නේ විපස්සනාව සමත වශයෙන් හිත සංසිඳවගෙන මේකල් කරගන්න. එන්නේ සත්‍ය අර්ථදී විපස්සනාත්මකව කන්නකොට තමයි විද්‍යාවේ ඥාන කොන්ද ඥාන පහ කරනකොට ඇති වෙන්නා වූ ඒ නිබ්බිදාවට දුර මුලට. මුල දුන්නත් ආම ඉතුරු වෙන්නේ. සුෂ්ණා ප්‍රදේශයක් කියනවා විපස්සනාවට අහුවෙන එන්නේ ඒකට මෙතන රාග කියලා කියනවා. එන්නේ රාගයට ප්‍රතිපක්ෂ සංඥාව තමයි විරාග සංඥාව කියලා කියන්නේ. ඒ නිසා නිබ්බිදාවෙන් ඇති කර දුන්නේ. නිබ්බිදාන පස්සනා ඥාණයෙන් ඇති කර දුන්න මේ ගැම්ම මේ සංස්කාරයන් පිළිබඳව ඒකත් මේකත් බලමින් පිළිලාර කරගෙන ඉන්න එක මා බොළඳ වැඩක්ය. අවදාකත් ආධ්‍යාත්මය අඳුන කරන්න බැරිය කියලා ඒ විදිහට අපි නිබ්බිදාවක් ඇති කරගත්තා නම් ඥානයේ පදනම් කරගත් එකක් වෙන්න ඕනේ ද්වේෂය පදනම් කරගත් එකක් නෙවෙයි ඊට පස්සේ තව දුරටත් ඒ අරමුණ විශේෂම විරාගීව බැලීමේ වැඩපිළිවෙල ඒනේ හදින් නිබ්බිදාවෙම දික්වීමක් කියන නමුත් නිබ්බිදා කටේට කටේට නතර කළා වුණාට පස්සේ දිගට විරාගාන ප්‍රශ්නාව යනවා මේ විරාගාන ප්‍රශ්නාව සංඛාර උපේක්ෂාඥානෙ දක්වනවා වෙන විදිහට කියනවනේ මේ තදංග වශයෙන් ඇති වෙන විරාගයේ සමුච්ඡේද විරාගයේ දක්වාම ටිකට යනකොට සංඛාර උපේක්ඛා ප්‍රදේශයට යනකොට ඔය ඒකං සංඛං ඒකං පණීතං හංගෙනවා දැනෙනවා දැනෙන්න බඩ. දැන් ඊගාට යන්න තියෙන්නේ මෙන්න මේ අරමුණ වල තියෙන සම්පූර්ණම මේ රාග ගැතිය විරාග වීමයි කිය අනේ මට එහෙම දෙයක් නැත්තම් කිය ඒ පුද්ගලයා පිළිබඳ ලොකු කුළු ගැනීමක් ඉදිරිපත් වීමක් ඇති වෙනවා. අන්න ඒ වෙලාවට මේකට කටිපත් සම්බේද නැත්තම් ඒ සම්පූර්ණ ඉවර කරන්නට ගන්න විරාගයට සම කරලා තමයි ඔය ඒ වෙලාවට ඇති කරගන්න වීර්යයක් කියනවා පරිපූර්ණ වීර්ය කියලා. දුරවස්ය ඉතල සද්ධාවෙන් අරුණිසේ වාක්‍යියම නැදකරනවා. ඊගාට විපස්සනා වශයෙන් දැකලා ඊගාට නිබ්බිදා වශයෙන් දැකලා විරාග වශයෙන් දැකලා විවිධ ක්‍රමවලට අරමුණ දිහා බලලා බලලා බලලා බලලා ඇති කරගන්න අවස්ථාවේදී අවසාන වශයෙන් හිතනවා දැන් තරගේ අවසාන ජවනිකාව තියෙන දැන් ගෙවිලා ගෙවිලා බොහොම ඇති කොහොම හන්ති නමුත් දැන් ජය කනුව පේන මට්ටමට ඇවිල්ලා තියෙන ඒ වෙලාවේදී අර වැඩේ දිගට ගෙනියන පරිපංගහිත විදිය අවසානයේ කුළු ගැන්වලා පරිපූර්ණ විදිය කියන එකක් අන්න ඒක තමයි මේ පටිච්චසමුප්පන්නය කරන්න පුළුවන්. නැත්නම් සමුච්ඡේද වශයෙන් මේ රාගය ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ අන්න ඒ වගේ විශාල වැඩ පිළිවෙලක අවසානට ගිහිල්ලා ඒ වැඩ පිළිවෙල පිළිවෙල පිළිබඳව ජයග්‍රහයි හැඟීම. අවසාන රාග බිඳුවත් නතර කරන වෙලාව තමයි මාර්ග ඥානය පහළ. අන්නේ මාර්ග ඥානය නැවතනද සමවැදීමේ තමයි ප්‍රතිපස්සම්බදියේ ගලන. ආනේක හතර වර්ගයකට දීලා අවසාන තමයි ඒ නිස්සරණ ප්‍රහාණය. සම්පූර්ණ විවාදයෙන්ම සිටේ. ඉතින් ඒ නිසා මේ පිළිබඳව කල්ැතුව දැනුම් දීමේදී යෝගාවචරණ සිද්ධ වෙන්නේ තමයි යන්න හදන්නේ මෙන්න මෙවැනි සතන් වීමකට මෙන්න මේ ආයුධ ටික අරගෙන. එහෙම නැත්නම් ගන්නවා මම සරණ සතර ජයගන්න මට ආයුධ ඕනේ නැහැ කියලා හිතන්නේ යන්න පුළුවන්. නමුත් සර්වඥාන්ත මේ සත්‍ය දැක්කා. මේක කියන අවස්ථාවයි භූමික දීක පොත්වලින් වගේ එකින් එකින් අරගෙන බලනකොට ඊටාම ගැඹුරු අවස්ථාවක අරමුණු විශේෂතාව රාගය තුරු කියන තමයි මේ විරාග සංඥාවෙන් ඇති කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා යෝගාවචරය මේ තේරුම් ගන්නකොට ගැඹුරුයි කියලා පැත්ත ප්‍රදාන්නේ නැතුව නැත්නම් විරාග ඥාන විරාග සංඥාවෙන් තොරවමට වැඩි කරන්න පුළුවන් වෙයි කියලා අධික එස්ටිමේටුවකට ගන්න නැතුව විකත් නෙවෙයි නම් මේ විපස්සනා භාවනා කරන අයටත් නෙවෙයි නම් මේ ධර්මය කවුද මේ වගේ කරන්නේ. කොතනද මේ කතා කරන්නේ? සම්පූර්ණව පැත්තකට දානවා. එහෙම කරන්න දෙන්නේ නැතුව මේක අපිට විශේෂ සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා අපි මේකට පණින්න ඕනේ මේ ධර්මයෙන් අපිට පණින්න ඕනේ ඒ ශක්ති ප්‍රමාණය. ඇතින ප්‍රමාණය මේ විරාග සංඥාව ඇති කරගෙන නැවත නැතේ වෙන භාවනා කරන අතර ධර්මත් විචක්ෂණ ධර්ම විචය සම්බන්ධ කර ගන්නවා නම් අපි ධර්මයේ සංසමාරයන් කාර්යයෙන් අපි සංසනවා කියන පැත්තට යනවා. ඉතින් මේක කොච්චර දුරට යෝගාවචර ජීවිතයට සාහන සලසනවාද කියනවනම් යෝගාවචර තෙල් ලෙඩක් සුව කරනවා කියන එකයි කියන්න තියෙන්නේ ඉදිරිමානන්ද සූත්‍රය අහනකොට. ඒක විරිමානන්ද සූත්‍රය අධ්‍යයනා කරනකොට මේවට හොඳට හිත යොදලා කරන්න ඕනේ භාවනා කරනකොට මේ අරමුණ විශේෂයි රාග හැඟීම් විරාග හැඟීම් ඇතනින් යමනිකාන්තයගේ සත්‍යීක හැඟීම් වෙනකොට ඒ ඒ වෙලාවේදී ක්‍රියාත්මක වෙච්ච දේවල්ට මේ ධර්ම කොටස සම්බන්ධ කිරීම තරම් සූර වෙනවා. එදින ගුරුවරයා නෑ, බුදුරජාණන් වහන්සේ නෑ. ධර්ම දැනන කටයුතු කළොත් ඒකට භාවනාවට ඥාණයම සකලා. ඒ නිසා මේ අද ධර්ම කොටස ආදෙද්දී කරුණු බොහෝ දෙනෙකුට යම් යම් පැතිවලින් දැනට ඉඟි බිඟි කරන මට්ටමකට ගියේනේ. ඒ හොඳට පෙළ ගැස්සලා ගන්න. ඒක සන්තෝෂ කරන භාවනාවට ගිහිලා භාවනාදී එන එන අවස්ථාවල් මේ මේ දේවල් මේ මේ මෙහි කිරීම ක්‍රමවලට සම්බන්ධ කරගන්න ඒනොත් තමන්ගේ දැනන බඳ වැටලා තියෙන සත්‍ය සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්ම දියු වෙන්න මේ ධර්ම කොටස ඒ වේවා වාත්මෝ වේවා කියන සාතර ප්‍රාර්ථනාවේ අදට නියුත ධර්ම දේශනාව මෙතන සමාප්ත කරනවා ආසාවෙන් නිවි සම්පූර්ණ සම්පූර්ණ සම්පූර්ණ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිදකම ධම්මජීව ස්වාමීන් වහන්සේ